ආනන්ද මාහිම්කන්ද මහත්මයා සරණම් තෙරුවන් සරණයි අතරම මේ මගේ ප්‍රශ්නේ යම් කිසි ආකාරයකට උත්තරයක් ලැබුණා මම මේ අහන්නේ සම්මාස මේ සත්‍යක්‍රියාවල සීමාවන් ලිමිට්ස් තියනවාද කියලා දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට අතන මට ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි අපි සත්‍යක්‍රියාවක් කරනකොට අපිට දැන් අභාස ඇත්තට මම කිසි ආකාරයකට උත්තර දුන්නා එකට මේ දැන් හිතන්නකෝ මේ අසාධ්‍යම රෝගයක් කියනවා මේ යන්න බලාගෙන. ඔව්. ඉතින් අපට සත්‍යක්‍රියාවකින් පුළුවන් ද මේ මියාමක් වගේ දැකලා දාන්න බෑනේ ඉතින් අන්න ඒ වගේ ඒතර අපි මොන වගේ ආයුෂ අවසාන නම් කර්ම ශක්තිය අවසාන නම් ඒ මරණය වළක්වන්න බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. දැන් අපි මේ කතා කරන්නේ අකුසල කර්ම විපාක යටපත් කිරීම ගැනනේ. එතකොට ආයුෂ අවසන් වෙනවා කියන්නේ අකුසල කර්ම විපාකයක් නෙමෙයි. Taman ගෙනාවු කර්ම ශක්තිය අවසන් වෙනවා කියලා කියන්නේ අකුසල කර්ම විපාකයක් නෙමෙයි. ආයුෂක් තිබියදී කර්ම ශක්තිය තිබියදී අකල් මරණයකට ගොදුරු වෙනවා නම් අර උපපීලක උපඝාතක කර්ම මතුවෙලා එතන යම්කිසි අකුසල කර්ම විපාකයක්. අන්න ඒ බඳු තත්ත්වයන් වළක්වන්නට අපි කොහොමද මේවා පාවිච්චි කරන්න කියන එක තමයි අපි මූලික වශයෙන් කතා කරන්නේ. එතකොට ඒකත් ඒකත් තීරණය වෙන්නේ ඉතින් අර ඒ අපි යොදන බලය අර කර්ම වේගය යටපත් කරන්න සමත් වෙන ප්‍රමාණයත් එක්ක තමයි පළදරන්නේ. එහෙමයි. ආ ඔව් එතෙන්දී එතකොට මේ දැන් අනවත අපට කරන්න පුළුවන් දේ තමයි සත්‍යක්‍රියාවක් කරන එක. නමුත් ඒකේ ප්‍රතිඵලය 100%ක්ම ලැබෙයිද කියන එක අපිට කියා ගන්න අමාරුයි නේද? ඒක කියන්න බෑ. ඒකේ තියෙන ලැබෙන ප්‍රමාණයත් එක්කලා. ඉතින් අපිට යම්කිසි උත්සාහයක් ගන්න පුළුවන්. ඒ උත්සාහය අසාර්ථක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි දැන් මේ පහුගිය පොයේ දෙකේම සත්‍යක්‍රියා කළේ රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන විපත් වලකින්න කියලා. ඉතින් කෙනෙක් තර්කයක් මතු කරන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේලාම සත්‍යක්‍රියා කළා කියලා යහපතක් වෙනවා කියලා කොහොමද කියන්නේ? ඉතින් අපිට එහෙම 100ට 100ක් එහෙම කියන්න බෑ. ඒ වගේම අපිට එහෙම කාත් එක්කවත් තර්ක කරන්න වාද කරන්න අපි කරපු සත්‍යක්‍රියාව නිසා තමයි මෙහෙම වුනේ කියලා එහෙම නිකන් අමුතුවෙන් අපිට ලකුණු දාගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් අපිට පුළුවන් ප්‍රමාණය කියන්නේ බැන බැනා දොස් කිය කිය සාප කර කර ඉන්නවට වඩා අපිට යම්කිසි මානසික ශක්තියක් අවදි කරන්න පුළුවන් නම් ඒකෙන් රටට සාසනයට යම්කිසි බලපෑමක් වෙන බව හේතුඵල වශයෙන් අපි දන්නවා. ඒකේ ප්‍රමාණය අපිට කොච්චරද කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ తත්වය වෙනස් වෙන්නට අංශු මාත්‍රයක හෝ බලපෑමක් ඇති වුණොත් ඒකත් හොඳයි. එහෙම නොවුනා වුණත් අඩුම තරමින් මේ කර්කශ අවස්ථාවේ අපි තුල අන් අයෙක් මූලික කොටගෙන මෙත්සිතක් ඇතිවීම. ඒ මෙත්සිත පදනම් කොටගෙන යම්කිසි සත්‍යක්‍රියාවක් කරන්න ඕන, අනුන් රැක ගන්න ඕන කියන මේ හැබැයි ප්‍රායෝගික, ඒ කියන්නේ මෙත්තාව කියන්නේ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියන වචන ටිකක් නෙමෙයිනේ. අනුන්ගේ සුවය වෙනුවෙන් කැප වෙන ගතිය. එතකොට කරුණාව කියලා කියන්නේ මේ අනිත් අයගේ දුකේදී පීඩාවටපත් වෙන එක නෙමෙයි අනිත් කෙනාගේ දුක දුරු කරන්නට උනන්දු වෙන ගතිය. එතකොට අපිට මේ අවස්ථාව රටට ලෝකෙට යහපතක් උනත් නොඋනත් ප්‍රායෝගිකව අපි තුල මෙත්තාව කරුණාව සක්‍රිය කරන්න මේක හොඳ නිමිත්තක් කරගන්න. ඉතින් එතකොට රටට ලෝකෙට යහපතක් වුණත් නොවුණත් ඒක පාදක කොටගෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන පිරිස ප්‍රායෝගිකව මෙත්තාව කරුණාව අත්හදා බලන්න සක්‍රිය කරන්නට පෙළඹෙනවා. ඒක ඒ අයටත් යහපතක්. එහෙම එහෙම රටේ ඔක්කොම පිරිස ක්‍රියාත්මක වුණොත් ඒකම රටට යහපතක්. එහෙමයි සාමාන්‍ය. පැහැදිලි සානස මේ අනිත් අතර මේක තවත් පොඩි කාරණයක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි කොච්චර අපි rahat වෙලා නැති නිසා ඔව් අපි තුල යම්කිසි paludu තියෙනවා නිසා වෙනස් අපි හොඳ හොඳ සත්‍ය අපි හොඳ වැඩක් කරනවා. හොඳ වැඩක් කරා සමහරට මේ අතරේ අපේ මොකද්ද මේ අර ව්‍යාජ ධර්ම මේ වංචක ධර්ම. වංචක ධර්ම මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෙනත් උමනාවන් අපි අපේ අරමුණු වෙන්න පුළුවන් ඔය අතරතුර. ඉතින් ආදි වශයෙන් එතකොට මේ paludu ටික අපි එහෙමයි. ඒ paludu ටික ප්‍රත්‍යවේක්ෂා වෙන්නේ මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න ගිය තැනදී තමයි. නැත්තම් අපි දන්නේ නැහැ. දැන් ඇත්තටම මේ සත්‍යක්‍රියාවන් කරන්න අපි පහ ජනතාව යොමු කරන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් දෙනාට ওই ගැටලුව මතුණා. ගොඩක් දෙනාට නෙමෙයි අපට වුණා පෞද්ගලිකව. එතකොට දැන් අපි හිතාගෙන ඉන්නවා මේ කුසලයේ කළා අර කුසලයේ කළා මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් ඒවා අර අවංකව සහ සත්‍යවාදීව නැවත නැවත සිහි කරන්න ගියාම තමයි ඒවැ කොච්චර දුර්වලකම් තියද කොච්චර වංචක ධර්ම සතියද කියලා අපිට දැනෙන්නේ. ඒ නිසා තමයි අපි නැවත නැවත අවධාරණය කරන්නේ මම අසවල් පින්කම කළා කියලා සිහි කරලා වැඩක් ඒ පින්කම මොන මානසිකත්වයෙන්ද කළේ? අන්න එතනදී අපිට අභ්‍යන්තරය ගැන ප්‍රත්‍යවේක්ෂණයකට යන්නේ. එතනදී එක පැත්තකින් සත්‍යවාදී වෙනවා, එක පැත්තකින් අපි සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා, එක පැත්තකින් අපි ප්‍රත්‍යවේක්ෂණයකට යෙදෙනවා, අපේ අඩුපාඩු දකිනවා, නැවත කුසල් කරනකොට ඒ අඩුපාඩු සකස් කරගන්න බලන අතර සත්‍යක්‍රියාව පැත්තකින් තිබ්බ වුණා. අපිට මේ ප්‍රත්‍යවේක්ෂණයම ලොකු અભිවෘද්ධියකට කාරණයක් වෙනවා. යහපත හේතුවක් වෙනවා එහෙමයි. එතෙන්ද ස්වාමීන් වහන්සේ මේ ඇත්තම මම දැන් ඒ ඒ ආකාරයෙන් හිතීම දැන් අපට ඕනනම් හිතන්න පුළුවන්. ඒකෙන් කම්පා නොවි අපි හිතමු එහෙම අපි අපේ වරද්දක් දැක්කොත් ඔය කියන ක්‍රියාවලිය තුල ඔව් අපිට ඒකෙන් කම්පනව මේකත් ඉතින් පෘථග්ජන භාවයේම කොටසක් වාදි වශයෙන් ඒක නිකන් ගලපගෙන මේ ගලපගෙන කියන්නේ අපි අපි එතනදී අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී බලියක් වංචනික මානසික තත්වයක් ඇති වුණා. දැන් උදාහරණයක් හැටියට අපි අර පහුගිය සතියේ කතා කළේ අර කන්න දීපායන ජාතකේ. ඒක කියන්නේ දැන් අර තාපසයා සිහි කරන්නේ තාපසයාට කියනවා අර දරුවාගේ විස බහින්න සත්‍යක්‍රියා ගන්න. එතන තාපසයාට සිහි කරනකොට තමයි දැනෙන්නේ දවස් 7යි හරියට සිල් රැකලා තියෙන්නේ. එතනින් එහාට කොහොමවත් ඔහු හරියට සීලයක් රැකලා නැහැ. ඒතකොට මේක දුර්වලකමක් තමයි. හැබැයි ඔහු ඒ දුර්වලකම નિවරදිව පිළිගන්නවා අවංකව. ඒතර ඒක පිළිගත්තා කියන්නේ එතනින් එහාට ඔහු ඒ දුබලකමෙන් නැගී සිටින්නට පුළුවන් විදිහේ පැහැදිලි පදනමක් ඇති වෙනවා. එතකොට ඔහු සත්‍යවාදීව සිහි කරන්නේ මම තවුස්දම් රකින්නට පටන් ගත්තට පස්සේ මම අවංකව සිල් රැක්කේ දින 7යි. ඊතුරු දිනවල මම අවංකව සිල් රැකෙන්නේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලෙන් මේ දරුවගේ විස බහින්නට ඕන. එතකොට එතන වැරදි තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි අඩුපාඩු අඩුපාඩුවක් හැටියට අවංකව පිළිගන්න තරම් විවෘත බවක් තියෙනවා එතනයි එතන සත්‍යවාදී බව එතකොට ඒක අවංකව පිළිගත්තොත් එයා ඒ වරදින් නැගී සිටිනවා. එතන ලොකු හයියක් ඇති වෙනවා. කොහොම මොන ආකාරයෙන් කරත් ඇත්තම අවංකව මේකට මේක මේක කරනවා නම් ඒක එතන යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම යහපතක් සිදුන. මොකද දැන් මේ නිකම්ම ඒකයි මම කියන්නේ අර අපේ සත්‍යක්‍රියා කරනවා කියලා නිකම් මේ බුදුහාමුදුරු හිලව්වට තියලා බුදුහාමුදුරන්ගේ මේ ගුණ සත්‍යය කියලා නිකන් අර ඇඟ බේර ගන්න එහෙම සත්‍යක්‍රියා කරන්න බෑ. ඒක හරියට අවංකව කරනවා නම් ලොකු ප්‍රත්‍යවේක්ෂණයක් ඇති වෙනවා. තමන්ට තමන් තුළ ಗುಣ අවදි වෙන බව දැනෙනවා. ඒකෙන් ශක්තිය වැඩෙනවා. එහෙම එහෙම තමයි ඒ තුළ Tamanට අර විශ්වසනීයත්වය ගොඩනැගෙන. ඒ විශ්වාසය ගොඩනැගෙන ගොඩනැගෙන ප්‍රමාණයට තමයි අපිට ලෝකෙට යහපත කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි සවනස්. බොහොම පිං වහන්සේ අතන විතරම ලස්සන කරුණු ටික අදත් මතුණා මේ. වහන්සේ තිරන් සන්නයි සන්න. සතරන් සන්නයි.